මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ඛනාරාල මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි වෙන් කරන්නේ සුවිශේෂී කෘතියකට නාට්‍ය කලා ගවේෂණ මේ කෘතිය රචනා කරන්නේ එක්තරා විදිහකට ලංකාවේ සුවිශේෂී චරිතයක්. ඔහු ජපානයේ ටෝකියෝ නුවර නිහොන් විශ්වවිද්‍යාලයේ සිනමාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලද අපිටින් එකම විද්වතා මහාචාර්ය පැට්ටික් රත්නායක මැතිතුමා. ඉතින් එතුමාගේ ආචාර්ය උපාධිය සිනමාව සම්බන්ධයෙන් වුණාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලේ සහ එතුමාගේ පර්යේෂණය ඇතුලේ ස්වයංව ජපාන නාට්‍ය කලාව සම්බන්ධයෙන් ස්වයං පර්යේෂණයක එතුමා යෙදෙනවා. ඒ ආශ්‍රයෙන් එතුමා පසුකාලීන ලාංකික අධ්‍යාපන ශාස්ත්‍රය තුල ජපාන් නාට්‍ය කලාව සම්බන්ධයෙන් ප්‍රාමාණික මැදිහත් වීමක් ඇති කරනවා. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විද්වතානන්ගෙන් මෙපිටට අපිට මේ විෂය සම්බන්ධයෙන් යම් පර්යේෂණයක් කරපු ජේෂ්ඨතමයෙක් ඉන්නවනම් ඔහු මහාචාර්ය පැට්ටික් රත්නායක කියලා මම අවිවාදයෙන් කියනවා නාට්‍ය රංගකලාව සිනමාව කලාව විෂයෙහි සැරිසරන ඔබට අත්‍යන්තයෙන්ම එතුමාව කොහෙදුයි හරි හම්බ වෙලා ඇති ඉගෙන ගන්න හම්බ වෙලා ඇති. ඒ අර්ථයෙන් අපිට ඊටාම වැදගත් මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමාව. එතුමගේ මේ නාට්‍ය කලා ගවේෂණ කෘතිය මූලික වශයෙන් සම්පාදනය කරන්නේ ජපන් නාට්‍ය කලාව පසුබිම් කරගනිමින්. ප්‍රවිෂ්ටයක් විදිහට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි නාට්‍ය කලා ගවේෂණ කියන කෘතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඔබතුමාට දක්වන්න පුළුවන් මොන වගේ අදහසක්ද? සියලුම දෙනාට මගේ සුභාශිංසන විශේෂයෙන්ම සතුට වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පෙරවදන වැඩසටහන් සහෘද පිරිසත් එක්ක සම්බන්ධ වෙන්න කාලයකට පස්සේ ලැබීම පිළිබඳව ඇතරම වැඩිපුර මම අවධානයට ලක් කරේ ශ්‍රී ලංකාවේ ජපන් නාට්‍ය කලාව පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණා ඒක පාසල් අධ්‍යාපනයේ ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පශ්චාත් උපාධි පාඨමාලාවලත් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන විශේෂ ශාස්ත්‍රයක්. නමුත් ඒ වුණාට නියමානුකූල ජපන් නාට්‍ය කලාව පිළිබඳව අදාළ අය ලංකාවේ තාම අඩුයි. මගේ ගුරුවරයෙක් විදිහට මම විශේෂයෙන් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා සඳහන් කරන්න කැමතියි. ඊට අමතරව මම සිනමා හා රූපවාහිනී අධ්‍යයනය පිළිබඳව පර්යේෂණ කරන අවධිය තුල මගේ දෙවෙනි විෂය හැටියට මම ජපන් විශ්වවිද්‍යාලයේ වැඩිපුර අවධානයට ලක් කරේ වගේම දේශනවලට සම්බන්ධ වුණේ ඇසුරු කළ මහාචාර්යවරුන් අතර මම ජපන් නාට්‍ය කලාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරා මම හිතන්නේ ඒක ඊටාම වැදගත් කාරණයක් වුණා මට ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ අනුව මම මගේ සිනමා රූපවාහිනී අධ්‍යයනයට අමතරව මම විශේෂ අවධානයක් යොමු කරා ජපාන් නාට්‍ය කලාව පිළිබඳව. බොහෝ විට ලංකාවේ අපට දකින්න ලැබෙන්නේ බටහිර උගතුන් ජපාන් නාට්‍ය කලාව ගැන ලියු ලිපි පරිවර්තනය කරපු තොරතුරු ආදී. නමුත් මම විවිධ ගැමි සම්ප්‍රදායන් ඒ වගේම සම්භාව්‍ය සම්ප්‍රදායන් විදිහට නෝ කබුක්වි කියෝගෙන් බුන්රකු වලට බලපාපු ගිගකු බුගකු කගුරා දෙන්ගකු සරුගකු සංගකු ආදී වශයෙන් විවිධ නාට්‍යමය අංකුර අවස්ථාවල තිබෙන ගැමි සම්ප්‍රදා හා ඇසුර ලබන්න මට හැකියාව ලැබුණා. ඉතින් ඒවා පිළිබඳව ඒ ගවේෂණයේදී මා විසින්ම ගන්නා ලද ඡායාරූප ආදියත් ඇතුළත් කරලා විශේෂයෙන් සෑම කෙනෙකුටම වැදගත් වෙන විදිහට මේ කෘතියට තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. මම හිතනවා මේ පැත්තෙන් මම වැඩි අවධානයක් යොමු කරේ තවත් ශ්‍රී ලංකාවේ නාට්‍ය සම්බන්ධව ලිපි කීපයක් ඇතුළත් කරන අතර වාරේ වැඩි අවධානයක් යොමු කරේ ජපානයේ මේ සම්භාව්‍ය නාට්‍ය කලාවත් ඒ සම්භාව්‍ය නාට්‍ය කලාව උත්පාදනය වීමට පාදක වෙච්ච ගැමි සම්ප්‍රදායන් පිළිබඳව හඳුන්වා දීමට තමයි මේ ග්‍රන්ථය සම්පාදනය කළේ. මේ කෘතියේ පළවෙනි පරිච්ඡේදයට අනුව ඔබතුමා ජපන් නාට්‍ය කලාව බිහිවීමේ ඓතිහාසික සාධක සඳහන් කරනවා. ඒ මොනවද? ජපානයේ නාට්‍ය කලාව පිළිබඳව ඔබ මුලින්ම නගන පැනයත් එක්ක අපි අතීතයට ගියොත් ජපානයේ නාට්‍ය කලාවට මූලාශ්‍රවන එහෙම නැත්නම් පාදක වන ඒ පුලුල් විෂය ශාස්ත්‍රය කේන්ද්‍ර වන ප්‍රධානම සාධකයක් හැටියට මම දකින්නේ කෘෂිකාර්මික ජීවනෝපාය කියන එක. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේ ඒකේ මහා පොදු ගුණාකාරයක් වගේ. ඒ වගේම තමයි ජපානයේට අපට වගේම ඥාතිත්වයේ තිබෙන බුදුදහම සහ සෝබාදහම පිළිබඳ දේවත් වේලා සැලකීම කියන එක. එතකොට එතනදිත් මම මේකට පිළිතුරක් වශයෙන් බුදුදහම ජපානයට එළඹෙන්නේ ක්‍රිස්තු වර්ෂ 550 ගණන් වල ඒක සරලව කිව්වොත් අපේ සීගිරි කාශ්‍යප ඒ වගේම ධාතුසේන මුගලන් කියන රාජවංශයට පසු එළඹෙන යෝගය. එතකොට අපි සහ ඔවුන් පිළිබඳ අපූර්ව ගැළපීමකටත් යන්න පුළුවන් ආරම්භයේදීම. එතකොට ඒ බුදුදහමට පෙර තිබුණු සබාදහම දේවත් වේලා සැලකූ ඒ කියන්නේ සමස්ත සබාදහම දෙවියන් ලෙස සැලකූ දේව ඇදහිලි විශ්වාසත් එක්ක ඉන් පසු කලක ඒක සින්තෝ ආගම හැටියට වඩා සකසුරුවම් වෙච්ච ඒ ඇදහිලි විශ්වාස, ඒ වගේම කෘෂිකර්මාන්තයේ පදනම්ම මෙන්න මේ කියන සාධක කීපයක් මූලිකව තමයි සමස්ත ජපන් නාට්‍ය කලාවේ යාතු කර්ම කියන විෂයත් එක්ක වඩා සරලව කිව්වොත් එහෙම කෘතවේදීත්වය ඒ කියන්නේ ඒ ගොවි සමාජය තුළ තිබිච්ච කෘතවේදීත්වයේ හදවත සහ එහි නිරූපණය තමයි වර්තමාන ජපනීස් ඩ්‍රාමා එහෙම නැත්නම් ජපන් නාට්‍ය කියලා ඔබ අහන සරල පැනේට ගැඹුරින් දෙන්න තියෙන වඩා අද මේ වැඩසටහන පුරා කතා කරන්න පුළුවන් 26 ශ්‍රේම මෙහෙමයි දකින්නේ පැසිෆික් සාගරයේ උතුරු ස්කොට් මුහුදේ සිට දකුණු චීන මුහුද දක්වා ජපන් දූපත් පෙළ පිහිටා තිබෙනවා. බටහිර දෙස සිට නැගෙනහිර දෙසට ඇති ගෝලීය පිහිටීම මනවින් නිරීක්ෂණය කිරීමේදී ලෝකයේ මැද්දේ පිහිටා ඇති කඳුවලල්ල හේතුවෙන් නැගෙනහිර දෙසට ගමන් කරන සුළඟ දෙආකාරයකින් ජපන් මුහුදාසන්නයේ දිගහැරෙනවා. ඒ කඳුවලල්ලට ඉහළින් ගමන් කරන සුළඟ අධික සීතල සුළඟක් ලෙස සහ කඳුවලල්ලට පහළින් ගමන් කරන සුළඟ උණුසුම් සුළඟක් ලෙසයි. වායුගලයේ සිදුවන මේ වෙනස්කම් ජපන් මුහුදේ පිහිටි ජපන් දූපත්වල අපූර්ව දේශගුණික සාධක එහෙම නැත්නම් තත්ත්වයන් ඇති වෙන්න බලපානවා. එමෙන්ම පැසිෆික් සාගරයේ ඇති ජපන් මුහුදේ ශීත ප්‍රදේශයක් වූ බටහිර දෙස සිට පෙරදිග ආසියාව ඔස්සේ යදින මුහුද උණුසුම් දියසුලි හැරෙන්නේ ජපන් මුහුදේ වීමත් මේ කරුණ නිසා ජපානයේ අපූර්ව ඍතු භේදයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ නිසා එයි භූගෝලීය විද්‍යාත්මක සාධක පිළිබඳව අපිට අවබෝධයක් ලැබෙනවා. ඔබතුමාගේ කෘති තුන්වෙනි පරිච්ඡේදයට අනුව ජපන් ඇදහිලි හා විශ්වාසයන්හි අන්තර්ගත නාට්‍යමය ගුණයන් ගැන සඳහන් වෙනවා. මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් ප්‍රධානයි මනීෂ ඔබ මම හිතනවා ඉතා අපූර්ව තැනකට මේ ග්‍රන්ථේ මාව මගේ මතකයේ අරගෙන යන්නේ ඔබ මුලින් අහපු පැනයට මේකත් තවත් ආකාරයක පිළිතුරක්. ඒ කියන්නේ ජපන් නාට්‍ය කලාවට බලපාන සාධක අතර තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි මේ භූගෝලීය පිහිටීම කියන එක. ඒක අපිට අමතකම කරන්න බෑ. මොකද අතිශය විස්මයජනක ඍතු ભેදයක් මේ රටේ ඇති වෙනවා. ඇත්තට මේක මගේ වචන වලින් කිව්වොත් මට සෑම අවස්ථාවකම ජපානයේට ගිහිල්ලා පළමුවෙන්ම හිම වැටෙන ඒ දර්ශන දැක්කහම මට දෙයියෝ තම මතක් වුණේ. ඒ වගේම තමයි ඊළඟට එළඹෙන වසන්ත කාලයේ සීතල ඍතුවෙන් පස්සේ මුළු සමස්ත ජපානයේම මලින් විතරක් ගහන වෙනකොට ඒ දෙයියෝ තමයි සිහි වෙන්නේ. ඊට පස්සේ ග්‍රීස්ම කාලේ වෙලා පොළව රත් වෙන රත් වෙලට හිතාගන්න බෑ ලංකාවේවත් එහෙම රත් වෙන්නේ නැහැ. එතකොට දෙයියෝ මතක් වෙනවා. ඊට පස්සේ මුළු පරිසරෙම සරත් කාලය ලැබිලා මුළු පරිසරෙම රන්වන් පාටින් රතු පාටින් බැබලෙනකොට ආයෙත් දෙවියෝ මතක් වෙනවා. එතකොට ඒ දෙවියන් කියන එක එහි වෙනම උරුමයක්. දෙවියන් නැති තැනක් නෑ. එතකොට එහෙම තමයි මම මේ පරිසරය දකින්නේ. එතකොට මේ සියලු දෙයට අමතරව තමයි මේ ජීවත් වෙන පොළව දෙයියෝ හරහටත් නලවනවා උඩ යටත් කොලවනවා. ඒ උඩ යට එක අතිශය භයානකයි. ඒ જાතිය භූමිකම්පා හරහට නලවන එක ඒ තරම් බය නැහැ. පොඩි නැලවිල්ලක් වගේ ඒක තියෙන්නේ. හැබැයි ඒ නැලවිල්ල උනත් උනට වැඩි આવොත් ගොඩ නැගිලි කඩාගෙන වැටෙනවා. ඉතින් ඒකත් දෙයියෝ මතක් වෙන මේ නිකන් පොළොව තියෙන්නේ නැහැ. අපේ නම් පොළොව හොඳට තියෙනවා. නිකන් තියෙන්නේ ඕන දෙයක් කරන්න පුළුවන්. ජපානයේ පොළොවත් හොල්ලනවා. මේ හැම දෙයකින්ම මට හිතෙන්නේ මේ ස්වභාවික සිදුවීම් මාලාවත් එක්ක ජපන් මිනිසුන්ගේ සිතිවිලි නොපෙනෙන දේව බලවේග කෙරෙහි කෘතවේදීත්වයේ කෙරෙහි ඇදී යාමත් එක්කලා හරියට මේ පරිසරය තුල අපි දකිනවා පුදුම විදිහට මේ දෙවියන්ට අධිග්‍රහිත මානසිකත්වයක් එහෙම කෘතවේදීත්වයක් එහෙම හදවතක් මහා ගලක් තියෙන තැන ඒ ගල වටේ පිදුරු වලින් වෙලුවක් දාලා අර ග්‍රීක නාට්‍යයක ඊඩිපස් රජුරන්ගේ නලල් තලයේ වටා යන ඔලිව් ඔටුන්නක් වගේ ඒ ගලට ඔටුන්නක් පළඳවලා ඒක පොඩි ජීවයක් ඒකට ආරූඪ කරනවා ඒතර මිනිසුන්ට යම් බියක් ඇති වෙනවා මේ ගලට යම් බලයක් තියෙනවා කියලා ඒකට ආරූඪ කරන සමාරෝපේ නාට්‍යය මම දකින ජපන් නාට්‍ය කලාවේ පළවෙනිම සමාරෝපේ තමයි ගස් ගල් වලට දෙන ජීවය. ඒ වගේම පරිසරයට ඇති වෙන ඔවුන්ගේ කෘතවේදීත්වයකුත් මම දකින ඒකත් හරි වටිනා දෙයක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් මේ පරිසරය අපිට වඩා අතිශය වෙනස් විදියට ඇලට අධිග්‍රහිත දෙවියෙක් කුඹරට අධිග්‍රහිත දෙවියෙක් ගස්කොළන් වලට කන්දට ගඟට හැම දෙයකටම දැන් කුඹුරක අපි කියන්නේ නෙළුම කියලානේ අපි කියන්නේ මේ මනුෂ්‍ය එතකොට මේ නෙළුම නෙලන්න කලින් ඒ කුඹුර මත්පැනින් තෙත් කරනවා මේ තෙත් කරන්නේ අපි හිතන්නේ මත්පැනින් තෙත් වෙන්න ඕන අපි විතරයි කියලානේ නෑ මත්පැන් කියන්නේ ජපන් ක්‍රමයට ඒක දෙවියන්ගේ වැඩක් ඒක දේව සභාවට අයිති වැඩක් අපේ මිනිස්සු මත්පැන් පාවිච්චි කරනවා තමයි නමුත් ඒක දෙවියන්ට අයිති වැඩක් කියලා කියන්නේ. ඒතකොට දෙවියන්ට අයිති වැඩේ ඉස්සෙල්ලම මේ කුඹුර මේ සකේ කියන මත්පැනින් දෝවණය කරලා කුඹුරු දෙවියන් තන කමිසම කියලා කියන්නේ. කුඹුරු දෙවියන් සතුටු කරවලා තමයි ගොයම් සිටවන්නේ. එතනින් පටන් ගන්න. ඒ වගේ සෑම තැනකටම මේ පිදවිලි සත්කාර කෘතවේදීත්වය කියන එක මම දකින හින්දා මුළු සමස්ත ජපන් රටේම ඒ කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිච්ච මූලාශ්‍රය ආතු කර්ම විෂයන් වල මේ මූලික ස්වභාවයන් ඒවා නිසා ඇතිවෙච්ච ගැමි සම්ප්‍රදායන් විවිධ නාට්‍යයට මූලික වෙච්ච ඒ වගේම ඒ වගේ මතුවෙච්ච සම්භාව්‍ය සම්ප්‍රදායන් හැටියට තමයි අපි නෝ කබුකි කියෝගෙන් බොන්රකු කියන සතර වර්ගයේ සම්භාව්‍ය නාට්‍ය අද දකින්නේ නමුත් ඒවට මූලික වෙච්ච ඒ පදනම ජීවමානව අදත් පවතිනවා ඒ සම්භාව්‍ය తත්වයත් පදනම් වෙච්ච ඒ ගැලි සම්ප්‍රදායનો ජීවමානව පවතිනවා. ශ්‍රී ලංකාවේ මම මේක එලෙසින්ම ආරක්ෂා වී තිබීම දකින්නේ නැහැ. ඉතින් ඒකත් විශේෂ කාරණයක් හැටියට මම මේ ශ්‍රවණය කරන අයට මතක් කරන්න කැමතියි. අහසේ පුන්සද පායලා තියෙනවා. ගඟ පීරාගෙන සිසිල් සුලං කමනවා. වහ වහ මැදියම් රැය එළඹෙනවා. මේ නම්බුත්සු ගායන සමයයි. හඳ බබලන රැයක සෙසු පිරිස සමග නම්බුත්සු ගායනා කළා. එම්බා අගනුවර ලිහිණිය. ඔබ ඔය නමට ගැලපෙන කෙනෙක් නම් මම ඔබෙන් පැනයක් අසන්නම්. මගේ ප්‍රියාව යහතින් වෙසෙනවද? ඔබේ කෘතියේ හතරන පරිච්ඡේදයට අනුව නාට්‍ය කලාවේ ආගමික විජානනය කෙසේද සිද්ධ වන්නේ? ඒ ඇත්තටම මේ මම අර මුලින් කිව්වා වගේ අපි ඔබේ පැනයට මම පිළිතුරු සපයනකොට මම හිතුවා අපි ජපානයේ 100ක් තෝරාගෙන ජපන් ජාතිකයන් අපි ඔවුන්ගෙන් ඇහුවොත් ඔබේ ආගම මොකක්ද කියලා සමහරට 99 දෙනෙක් පිළිතුරු සපයන්නේ මිනිස් අපිට ආගමක් නැහැ කියලා. ඒකට හරීම අපූරු පිළිතුරක්. ඒ ආගමක් නැහැ කියන්නේ එක්තරා අපූර්ව ආස්ථානයක්. ඇත්තටම අපි සියලු දෙනා ඔබ මම ගත්තත් මං හිතන්නේ මනීෂටත් ওই වගේ පිළිතුරක් තියෙන්නේ මටත් ඒ වගේ පිළිතුරක් තියෙන්නේ. අපිට ඒ වගේම තමයි කොටු වෙච්ච දේශපාලන පක්ෂ හෝ මිනිසුන් නැහැ. එහෙම කොටු වෙච්ච බුදුන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ හෝ අල්ලා හෝ එහෙම කන්නේ අපි මං හිතන්නේ සමස්ත හැමදැනකින්ම සුබ සුබ හැටියට අසුබ අසුබ හැටියට දකින්න පුළුවන් පිරිසක් හැටියට මම දකින්නේ ඔබත් කලාකරුවෙක් විදියට. එතකොට මෙන්න මේ ලක්ෂණය ජපානයේ අද වෙනකොට පවතින්නේ බුදුදහමේ ආభాෂයෙන්. ඒ 99 දෙනෙක් ආගමක් නැහැ කියලා කියන්නේ මම දකින්නේ ඒ තමයි බෞද්ධ දාර්ශනික සංකල්පය අනුව නියම නියමානුකූල බෞද්ධයින්. දැන් අපි වගේ මේ බෞද්ධ ආගම කියලා නිකන් කොට කරගෙන අනිත් ආගම් වලට ගල් ගහන එහෙම බෑ. ඒ වගේම අපේ රටේ අනිත් ආගම් වලුත් බුදුදහම දිහා ඒ විදිහට බලන මෙහෙම එකක් ජපානයේ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ ආගමක් නැහැ කියලා කියන්නේ ඇත්තටම සැබෑ අර්ථයෙන් ධර්මයෙන් ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරන සැබෑ බෞද්ධනේ. ඕන් බුදුන් දැකපු අය. දහම දුටු අය තමයි මම හිතන්නේ ඒක තමයි සෝබා දහම. මම හිතන්නේ සෝබා දහම තුල ඔබ ඔය ගායනා කරන්න යෙදුණු මේ කවි ගායනා ගත්තම ඕකේ ඉන්නේ සුමිද නදී එහෙම නැත්නම් සුමිද ගව කියන නෝ නාට්‍යයෙන් උපුටාගත් කොටසක් ඔබේ උපුටා දැක්ුවේ මේ සෑම දෙයකම මේ බුදුදහමේ දාර්ශනික සංකල්පය මත පිහිටා තමයි මේවා ඉදිරිපත් කරන්නේ. මේ සබාධහමේ සියලු දේවල් සංකේත අරුත් හැටියට දකින්නේ. ඒ වගේම තමයි හැම දෙයක්ම නিত্য නොවන සංකල්පය. ඒ වගේම තමයි හැම දෙයක්ම මේ රොටේට් වෙන මේ චක්‍ර සංකල්පය. පෙරලෙන ඉරණම කියන එක. උපත කියන්නේ තවත් එක්තරා ආස්ථානයක් වගේම විපතත් ඉබඳුම ආස්ථානයක්. ඒ නිසා ජපන් ජාතිකෙන් උපතේදී නම් දෙනවා වගේම විපතෙදිත් ඒ විපත් නැකට අරගෙන ගිහිලා විපතටත් ඒ මලගියත්තන්ට නමක් දෙනවා. ඒ හින්දා ජීවත් වෙලා ඉන්නවා වගේම මියගිය ආත්මයකුත් තියෙනවා. මේ සෑම දෙයකින්ම සබාධාමත් එක්ක බැඳිච්ච අමුතු සංකල්පයක් ජපානයේ තියෙන. ඉතින් මට හිතෙනවා අපේ රටේ තියෙන ආමිෂ ප්‍රතිපත්තිය හැමතැනම පෙරහැර කරන, නැටුම් නටන, වෙසක්, පොසොන් ආදී වශයෙන් අපි දකින ආමිෂ ප්‍රතිපත්තියත් එක්ක තමයි අපේ දහම බැඳිලා තියෙන්නේ. නමුත් ඒ වුණාට අපි පාරට බැස්සාම අපිට අඩු ගානේ දකුණකින් එන වාහනයට ඉඩ දෙන්න තරම් අර මෙත්තාව කරුණාව කියන එක අපේ මහපාරේ නැහැ. හැබැයි අපි ස්විස්තරලන්තයට හරි ස්වීඩනයට හරි වෙනත් බටහිර රටකට ගියොත් එහෙම ඒ රටේ බැලුවාම වට පිට බෞද්ධ සමාජයක් වගේ. හැබැයි ඒ රටේ බෞද්ධයෝ නැහැ. ඉතින් මට හිතෙන්නේ අපි වරද්දගත දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මානුව බලනකොට ජපානය කියලා කියන්නේ මහායාන බුදුදහම වුණත් මම හිතනවා යම් ආකාරයක මේ සියලු දේවල් වලින් කලාව ගත්තත් ඒ සෑම දෙයකටම සමාජය ගත්තත් ඔබ විමසන මේ සියලු දේවල් වලට ඊටා ගැඹුරින් සම්බන්ධ වෙච්ච බෞද්ධ දාර්ශනික සංකල්පයක් ඔවුන්ගේ ජීවිතවලට ඔවුන්ගේ අධ්‍යාපනය තුළින් ඔවුන්ගේ විශ්වාස තුළින් ලැබිලා තියෙන ඒක අපූර්ව කතාවක් මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය මහාචාර්යතුමාගේ කෘතියේ තුන්වන පරිච්ඡේදයේ ජපන් සංස්කෘතියේ නැගීමට ප්‍රබලව බලපෑ සාධක දෙකක් ගැන සඳහන් කරනවා. පළවෙනි එක නීච ස්වභාව ධර්මයේ. දෙවෙනි එක බුද්දිසම් බුදුදහම. Zen Buddhism and its relation to art කියන කෘතිය කොහොමද අපිට අර්ථ දක්වන්නේ කලාව පිළිබඳව පරිශ්‍රණයේ යෙදෙන විද්‍යාර්ථීන්ට අර්ථ දක්වන්නේ කොහොමද මේ බුදුදහම සහ කලාව සම්බන්ධයෙන් ඇති සහසම්බන්ධය පිළිබඳව. ඇත්තටම දැන් ඒකත් ඊටාම වටිනා ප්‍රශ්නයක්. ඇත්තටම ගත්තොත් එහෙම ලෝක සිටියේ විවිධ රටවල් වල විවිධ සංස්කෘතීන් හඹා ගිය කෙනෙක් හැටියට මම ලෝකේ ආසියාව ගත්තාම ඒ කෙළවරේ තියෙන ජපානය, කොරියාව වගේ රටවල් වල ඉඳලා බටහිර අනිත් කෙළවර දක්වා විවිධ රටවල් වල මම ඇවිදලා තියෙනවා ඒ ආස්වාදයන් ඒ වගේම ඒ ආభాෂයන් ලබලා තියෙනවා දැකලා තියෙනවා මට හිතෙනවා මෙහෙම කියන්න ඔබහන පැනේට වක්‍රාකාර පිළිතුරක් විදිහට මට හිතෙන්නේ ජපානය ගත්තාම මේ සමස්ත රට මට කවියක්. ඒ කවියක් වෙන්නේම ඔවුන්ට ඔවුන්ගේ දියුණුව සඳහා බලපාපු ප්‍රධාන සාධක අතර එකක් බුදුදහම. මම හිතනවා අපි ශ්‍රී ලාංකික විදිහට මේක ප්‍රධාන සාධකයක් කොට අපි අද මේ ඔබ සමග මේ වැඩසටහන යෙදෙන මොහොතේ අපි ඒක හිතලා නැහැ. අපි ඒක අපේ ක්‍රියාත්මක ඒක ප්‍රායෝගිකව අපි අත්විඳලා නැති කාරණයක්. ඒ වගේම තමයි අනික් අතට ඔබ සඳහන් කරන මේ සබාධම කියන එක බුදුදහම වගේම. සබාධම කියන එකත් ජපානයේ මහ පුදුම බලවේගයක්. ඒ කියන්නේ මගේ මුහුණු පොතට ගිහිල්ලා මගේ ආගම කියන තැන කවුරු හරි බැලුවොත් එහෙම මම එතන දාලා තියෙන්නේ මගේ ආගම බුදුදහම කියලා මම ලියලා නැහැ. එහෙම නැත්නම් කිතුදහම කියලා මම ලියලා නැහැ. එතන මම ලියලා තියෙන්නේ සෝබාදහම කියන එක. අපි ඔක්කොම සබාධහම අදහන මිනිස්සු වෙනවා නම් මම හිතනවා බෞද්ධයින් හැටියට ඒක අපිට ලොකු උරුමයක්. ඒ වගේම වෙනත් ආගම් වලටත් ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මනුෂ්‍යට කියන්න පුළුවන් ලෝකේ සත්‍ය කියලා ගත්තාම ඒක සාපේක්ෂ නෑ. ඒක නිර්මල වූ එක සත්‍යයක් පමණයි ලෝකේ තියෙන. ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ සබාධහම තුල. ඒක බුදුදහම තුලවත්, Hindu ආගම තුලවත්, Hindu ආගමේ භගවත් ගීතාව තුලවත්, එහෙම නැත්නම් බුදුදහමේ ධම්මපදයේ තුලවත් එහෙම නැත්නම් ඉස්ලාමීය ආගමේ කුරානය තුලවත් එහෙම නැත්නම් කිතුණු දහමේ බයිබලය තුලවත් නෙමෙයි තියෙන්නේ මනීෂගේ සත්‍යය තියෙන්නේ ඔබේ හෘද සාක්ෂි තුල. ඔබ ඉදිරියේ ඉන්න මා සත්‍ය කරුකවන්නේ මගේ හෘද සාක්ෂි තුල. ඒ හෘද සාක්ෂි දෙක ඉතා හොඳ මිතුරන්. ඒ වගේම තමයි බුදුදහමට අනුව ඕනම ධහමකට අනුව මිනිසුන්ට බොරු කරන්න පුළුවන්. බොරු කියන්න පුළුවන් ඕන එකගේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ඉරහඳ අහසයට කාටවත් බොරු කරන්න බෑ. ඒවා එලෙසින්ම රැඳිලා පවතින මම හිතන්නේ අද තාක්ෂණය කොච්චර බලන්න. එහෙනම් මම හිතන්නේ ඒක ගත්තාම මේක මම හිතනවා මේ ඩිජිටල් නේටිව්ස් ලාගේ යුගයේ මේ ඇල්ෆා ඉරා එකේ අපි අද්දර 2023 න් ඇල්ෆා ඉරා ඒ යුගයේ ඉවසන් වෙන කාලේ මම මට හිතෙනවා සබාධම කියන්නේ මේ ලෝකේ මේ පශ්චාත් නූතන අවදියේ කෙලවර ඉන්න අපේ මම හිතනවා අග්‍රඵලයේ හැටියට තමයි සබාධම බාර ගන්න ඕනේ මම හිතනවා ඒයින් තොර ජීවිතයක් අපිට ඉතිරි වෙන්නේම නැහැ ඒක මහා අපූර්ව ධර්මයක් හැටියට තමයි මම දකින්නේ ඒක තමයි ජපානයේ මම ඔබෙන් පෙරලා ඔබෙන් පැනයක් ඇහුවොත් මගෙන් ඕනම කාරණයක් සම්බන්ධව ඇහුවොත් මම ඔය කාරණා දෙක මත පිටා ඔබට පිළිතුරු දෙන්න මට හැකියාව තිබෙනවා ඒ තරම් මේ නේචර් පව එකත් බුද්ධිසම් පව එකත් එහෙම නැත්නම් බුදුදහමේ සහ ස්වභාවිකත්වයේ අග්‍රඵල ඔවුන් විසින් සම්බන්ධ කරගෙන තියෙනවා ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයට ඔවුන්ගේ නිර්මාණවලට මේ සෑම දෙයකටම ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනයට ඒක සම්බන්ධ වෙලා දෙනවා ඔබ හොඳට දන්නවා ජපන් ජාතිකයෙක් හම්බුනහම හිස කොන්ද හොඳට නමලා ආචාර කරන අපේ හිස නමනවා එනකොට හිස පස්සට උඩුමාගත්ත සමාජයක් තමයි අද අපි දකින්නේ ඉතින් අපිට සාමාන්‍ය කියමනක් තියෙනවා මේ මිනිස්සු ජපන් කියමනක් තියෙනවා රටක ගුවන් තොටුපළෙන් බැහැලා අගනුවර දක්වා එන මාවත ඒ රටේ මිනිසුන්ගේ හදවත පිළිබඳව හොඳ නිරූපණයක් ඉදිරිපත් කරනවා කියලා. ඒ කියන්නේ මාවතේ ගමන් කරන රථවාහන පදවන විදිහ. ඒ රථවාහන පදවන මාවතේ මිනිසුන් පදික වේදිකාවේ පරිහරණය කරන විදිය හරහාට තියෙන කහ ඉරි එහෙම නැත්නම් සුදු ඉරි වලින් මාරු වෙන විදිය මේ මාරු වෙන අයට රත වාහන ධාවනය කරන අය සලකන විදිය මේ ටික බලාගත්තාම ලංකාවේ නම් කටුනායක ඉඳලා මම හිතන්නේ කොළඹට එන්න ඕනේ ජායලා හරියට එනකොට ශ්‍රී ලාංකිකයෝ බෞද්ධද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කියමන් වලින් නුත් මම හිතන්නේ මේ ධහම පිළිබඳව තමයි අපි දැනගන්න ඕනේ ජපානයේ මම හිතනවා ඕනම තැනක මම හිතන්නේ මම ඒ රටේ අවුරුදු ඛණ්ඩව සහ අඛණ්ඩව අවුරුදු 12ක් පමණ ජීවත් වෙලා තියෙනවා. මම හිතන්නේ මම රත වාහනවල හෝන් 12ක් අහලා නැහැ. ඇත්තටම පළවෙනි හෝන් එක ගැහුවේ මට. මම වැරදි තැනකින් පාර පැනලා 1991 ඊට පස්සේ මම ඒ වැරද්ද කරේ නැහැ. මොකද අර ලංකාවෙන් ගිය සතානේ එහි පාරට පැන්නේ. ඉතින් මමත් ඒකෙන් හික්මිලා මම අද මං හිතන්නේ මගේ පාවිච්චි කරන වාහනේත් මං හිතන්නේ හෝන් එක ඉතාලම අඩුවෙන් පාවිච්චි කරන වාහනයක්. මම අර මේ වැඩසටහනෙත් කියනවා අපිට ගොඩාක් දේවල් දිනා ගන්න බෑ අඩු ගානේ හෝන් පරිහරණය කරන එක අවශ්‍ය තැනට. මොකද වාහනයක් ගෙනියන්න ගියර් එක ටයර් හතර ඕන. නමුත් අපේ මම හිතනවා පොදු ප්‍රවාහන සේවාවල CTB වේවා, පුද්ගලික බස් රථ වේවා හෝන් එක නැත්තම් යන්න අමාරුයි මම හිතන්නේ අපේ රටේ. ඉතින් එහෙම තැනක තමයි අද අපේ බෞද්ධ ආගම සහ බෞද්ධ සංස්කෘතිය අපේ ජන විඥානය සහ මේ ප්‍රායෝගික තලයේ තියෙන. ඉතින් එහෙම පෙරලා මට ඔබෙන් ආපහු ප්‍රශ්න අහන්න ඉතින් ඔබ මාව ප්‍රශ්න කරන්න කියනලා තියෙන. ඉතින් මේ වගේ දේවල්. ඔව් ඔබතුමාගේ ඒ පූර්විකා ඇතුළේ එක්තරා විදිහට මගේ මතකය අරගෙන එනවා රුසියාවට. මම ජීවත් වෙච්ච කාලවකවානුව ඇතුළේ මොස්කව් නගරේ. ඇත්තටම අපි කවදාවත් කහයිරකින් ඇරෙන තැනකින් ගුවන් පාලමකින් හරි එහෙම නැත්නම් භූමිය පාරට යටින් තියෙන භූගත පාලමකින් හැරෙන්න අපි කවදාවත් පාර පනින්නේ නැහැ. පළවෙනි එක කරන්න පුළුවන් දෙවෙනි තුන්වෙනි වැරද්දිදී ඔබේ වීසා එකක් කැන්සල් වෙලා ඔබට ඔබේ මව් රටට යන්න පුළුවන්. එවැනි හික්මීමක් ඒ වගේ රටවල් වල තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අපේ රටට ආවට පස්සේ අපේ රටේ අයගේ වැඩපිළිවෙල බලලා සමහරවිට ඒගොල්ලෝ මහා පාරේ මාරු වෙන එහෙම දර්ශනයකට ඊයේ මම මූණ දුන්නා. නමුත් මේ මෙන්න මේ தත්වයන් මේ නොහික්කුණු සමාජයේ විසින් ඇති කරපු ඒ ඒ ප්‍රශ්න නිසා සමාජය දෙදරා යනවා. කොහොම නමුත් අපි ආපහු කෘතිය දිහාවට හැරෙනකොට ඔබතුමාගේ කෘතියේ ජපාන සම්භාව්‍ය නාට්‍ය කලාවක් වන බුන්ද කුරූකර නාට්‍ය කලාව ගැන සඳහන් වෙනවා. මොකද්ද මේ ඓතිහාසික විකාශනය සහ බුන්රකු නාට්‍ය කලාව අපිට අඳුනගන්න පුළුවන් කොහොමද? ඇතරම බොන්රකු කියලා කියනකොටම අපි මතක් කරගන්න ඕන අම්බලන්ගොඩ රූකඩ. ඒ කියන්නේ අම්බලන්ගොඩ මැදේගතව ලංකාව පුරා ඒ කාලේ මම හිතන්නේ අපි කුඩා කාලේ රූකඩ නාට්‍ය කණ්ඩායම විසිරී පැවතුණා. ඒතර මේ වගේම ගැමි කලාවක් හැටියට තමයි ජපානයේ රූකඩ කියන නාට්‍ය කලාව එහෙම නැත්නම් අපි බොන් රකු කියලා කියනවා අයත් සුරිසිබයි කියලා කියන මේ සෑම නමකින්ම හැඳින්වෙන්නේ බොන් රකු නාට්‍ය කලාව. ඉතින් ඇත්තටම අද ජපානයේ සම්භාව්‍ය නාට්‍ය කලා සම්ප්‍රදාය හතරෙන් ප්‍රධාන අංගයක් විදිහට තමයි බොන් රකු නාට්‍ය කලාව අපි හඳුනාගන්නේ. ඉතින් මම මේ කතා කරන ගමන්ම ශ්‍රී ලංකාවේ රූපට නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නේ කියලත් මම මේ ශ්‍රවණය කරන අයගේ අවධානය යොමු කරන්න කැමතියි වගේම ඔබෙත්. ඉතින් ඇත්තටම බොන්රකු නාට්‍ය කලාවට හේතු වුණේ මම නැවත ආපහු යනවා අපේ අර කුඹුරු ගොවිතැනට ලංකාවේ වගේ නෙමෙයි ජපානයේ කාලගුණය අනුව යලමහ කියලා කන්න දෙකක් නැහැ. අපේ යලමහ එක ගැලපුවොත් අපේ යල කාලට තමයි එහි එකම මහ කන්නේ වගා කෙරෙන්නේ. ඊට පස්සේ මැයි මාසෙන් පටන් අරගෙන කුඹුරු වපුරලා ඒ වැඩ කරලා සරත් කාලය එළඹෙනකොට ඔක්තෝබර් මාසේ සැප්තැම්බර් අග නොවැම්බර් මුල වෙනකොට කුඹුරු අස්වනු ගෙට ගත්තට පස්සේ ජපන් ගොවියන්ට නිකන් ඉන්න කාලයක් තියෙනවා. මේ ඈත ගම්දනවල ගොවියෝ ඒ කාලේට කරපු විශ්‍රාන්තික සුවය සඳහා මම මේ පරිශන පත්‍රිකාවකුත් ඉදිරිපත් කරා. ඒ කියන්නේ ඔවුන්ගේ මානසික සුවය සඳහා කෘතවේදීත්වය පළ කිරීමට ඒ කන්දට නැගලා ඒ ගස් කපලා ගෙනල්ලා එලී කොට වලින් සැහැළු ලී වලින් එලී දඬු වලින් රූකඩ හදලා ඒ ගමේ රූකඩ නැටෙව්වා මේ රූකඩ ඉතිහාසයට සාමාන්‍යයෙන් අවුරුදු මට හිතෙන්නේ අවුරුදු 3400ක ඉතිහාසයක් තියෙනවා නමුත් මා හඳුනාගත්ත මා පර්යේෂණ ශාස්ත්‍ර වශයෙන් තෝරාගත්ත දකුණු ජපානයේ කියුසු කියන දිවයිනේ මම සෙයිවමුරා රූපඩ කලාව ගැන තමයි මම ගොඩක් ඒ ගොවියන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් සමග ජීවත් වෙමින් මම මගේ පරිශ්‍රණ ශේෂ්ත්‍රයක් විදිහට මම යොදාගත්තේ. ඒකෙදි මම දැනගත්තේ ඔවුන්ගේ ඊටාම අහිංසක මේ ගැමියන්ගේ Tamanගේ විනෝදාස්වාදය සඳහා කරපු දෙවියන්ටත් කරපු කෘතවේදීත්වයක් අනුව තමයි ඒක බොහෝ විට කබුකි නාට්‍ය කලාවත් එක්කත් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ කබුකි ආකාරයට තමයි මේ රූකඩ නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් ඔවුන්ගේ වීර කතා, මිත්‍යා කතා, දේව කතා ආදී සමහර විට වර්තමානයේ සමහර කතාත් අද රඟ දැක්වෙනවා. එතකොට වෙනම රූකඩ මඩුවක් හදලා දේවාලයක හෝ පන්සලක මේ ගොයම් කපලා ඉවර වෙලා ඒ කාලෙට මේ සරත් කාලේ යග සීත කාලයට පෙර මේ රූකඩ නැටුම් දර්ශන පැවැත්වුවා. ඒක මමත් මම හිතනවා අවසන් වශයෙන් මම මේ වැඩසටහනකට සම්බන්ධ වුණේ 2011 වර්ෂයේ. ඒ වෙලාවේ මම එක්තරා රූකඩ මඩුවක් අවුරුදු 180ක් විතර පරණ රූකඩ මඩුවක් නවීකරණය කරන්නත් මම කැප වෙලා හිටියා. නමුත් අවාසනාවකට භූමිකම්පාවකින් ඒ ස්ථානය විනාශ වෙලා තියෙන මේ වෙනකොට. හොඳයි. මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබට නැවත මේ වැඩසටහන ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් ඔබට හැකියාව තියෙනවා ස්වදේශී සේවයේ YouTube නාලිකාවට සම්බන්ධ වෙන්න. ඒ හරහා අපි මේ මෙහි දිගුව පළ කරලා තියෙනවා. එහෙම නැත්නම් මේකේ link එක පළ කරලා තියෙනවා. ඔබට ඒක පරිශීලනය කරන්නත් පුළුවන්. අද දවසේ අපි මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන සැපයුවේ නාට්‍ය කලා ගවේෂණ කෘතිය සඳහා මේ කෘතිය සම්පාදනය කළේ මහාචාර්ය පැත්තික් රත්නායක මැතිතුමා ඒ පූර්විකාවත් එක්ක කෘතිය ගැන කරපු ඒ සාර්ගතව සාකච්ඡාවත් එක්ක අපි මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අවසන් කරනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවුවේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනයක්